අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ඉතින් අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සීල දනායේ සඳහා tempත්තලා සාදු කාර්යවත් තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ යෝ අතීතං ආදි සති අනීදෝ දින්න සංසයෝ ආරගුං සබ්බ ධම්මී ධම්මානං අත්තිපඤ්ඤේ ආගමන්ති ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ නීවාතික භාවනා වැඩමුළුවකට මුළු දීලා ගත කරන වෙලාවක් කයි කොයි වෙලාවකදී ජීවිතේ පැත්තෙන් බලවත් වුණාම වැඩගත් අවස්ථාවක් ඉතින් මේක උපයාසකයක් ගන්නේ බොහොම කාලයෙන් අනේක මේ ඒ වගේම සංවිධාන ශක්ති රාශියක් යොදවලා. ඒ වගේ ආයාසයෙන් නැත්තම් කෘත්‍ය උපයාගන්න ලද මේ අවස්ථාව උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා අපි ඉදිරියට කරන කාලයේ උපරිම සහයෝගයක් ඒකට එහෙම නැත්නම් අනුග්‍රහයක් එහෙම නැත්නම් අනුපාලනයක් කරගන්න ඕනේ නොකළොත් අපි මේ වෙනකොට උපයා ගන්නා රජවත් සම්පත්තියේ පමණ අපිට අවශ්‍ය කරන කාරණාවට ඉස්සර නොවෙන්නේ ඉතිතියි. ඒ නිසා මේ උපයා ගන්නා ලද මේ ක්ෂණය තව තවත් දියුණු කරගන්න මේ වැඩමුළුවේ යෙදී ගත කරන කාලයේ විවිධ ආකාරයෙන් අපි පෞද්ගලිකව සහ පොදුවේ ඒට අනුග්‍රහ කරන්න ඕනේ. ඒ කරන කුද්ධිය සර්වඥාන්සේ යොදලා තියෙන මේ අනුග්‍රහ කියන වචනයයි. ඉතින් අනුව බලකොට සර්වඥාන්සේ අපි මෝක්‍රවාගත්ත නැති මේ චේතෝ විමුක්ති චේතෝ විමුක්ති බලකමාපatti මෝක්‍රවා ගැනීම සඳහා මෝරවා ගැනීම සඳහා ප්‍රතිදී අනුකම්පාවෙන් කළ යුතු අනුග්‍රහ පහක් අනුගායික සූත්‍රය සඳහන් කරලා තියෙනවා. ඒකෙන් පළවෙනිම සර්වඥ සාඥාණයෙන් කියන පළවෙනිම දේ තමයි අපි පොදු යෙන්න පෞද්ගලිකව වග වෙන්න ඕනේ සීලවයි. ඒක අපි පෞද්ගලිකව දැනගන්න ඕනේ මේ වගේ වැඩකට එනකොට හිත අලං කරගන්න ඕනේ. හිත අලං කරගත්තේ නැත්නම් අපි අර පුරුද්දට බැහැගලට සංසාරගත වෙන්නේ নানা ප්‍රකාර හීනමාන කෙලස් මාර බල වේද ක්‍රියාපක වෙනවා අනිත් කඩා ගන්න අපි නිතරම සීලය අලුත් කර ගන්නවා නැත්නම් අදි සීලයකට සමාදම් වෙලා අපිට මේ ලැබිච්ච පරිසරයේදී අලුත් මිනිස්සු බවටපත් වෙනවා අනේ අලුත් මිනිස්සු බවටපත් වෙනකොට එක එකනවා තම තමන්ගේ පාටිකද කර ගැනීම එන්නත්නම් ඉන්දිය සංගමය බයලජ්ජික සීලය වෙනකට වඩා අලුත් කර ගැනීමට උත්සාහ ගන්නවා. ඒකට අපි පොදුවේ කියනවා සීල අනුගහිතේ කියලා. ඉතින් ඒකේ යෙදිලා ඉන්න සෑම සමාජික සමාජිකාවක්ම එකසේ සීලේ විදෙහි සැදී පැහැදී ඉන්නකොට සමෝහය තුලම හික්මීමක් සීතල ගතියක් ශිෂ්ටාචාරයක් හැදියාවක් එන්න පටන් ගන්නවා. ඒක අවශ්‍යයි. සර්වඥාන්සේ සඳහන් කරලා තියෙන්නේ මේ මාන කුත්‍ය සම්පාදනය කිරීමේදී සමගිය තියෙනවා. සමන්තාන තපෝෂෝ ඒ නිසා යෙදලා ඉන්න ඔක්කොම ඒ සීලයදී අපි සමාන වටනකටපත් වෙන්න ඕනේ. ඒක නැත්නම් විවිධ ආරාධිතක් සමාජයේ කියන දේවල් මේවට විඳගත්තොත් අපි යන්න බලාපොරොත්තු වෙනා වූ ගම්බීර තත්ත්වයට යන්න බැරි වෙනවා. ඒ නිසා අපි සීලයදී අනුත් ප්‍රතිය වෙනවා. උසස් සීලයක සමාදන් වෙනවා. ඒ අපි කලකන්නේ ඒ අලුත් සමාදන් වෙච්ච සීලයක විතරයි. ඒ සීලය අදින අපතර සමානකමක් තියෙනවා. ඒ සඳහායි මේ පතුලිමට කියනවා සීලානුකම්පය කියලා. ඊගාවට හිම සීලයක ඉඳ ඒකේන සුතානුකම්පය දක්වන්න ඕනේ. තමන් දැනටත් මේ වෙනකොට ලෝකේ ජීවත් සාමාන්‍ය මිනිස්සු එක්ක බලනකොට සාමාන්‍ය බුද්ධියක් තියෙන නැත්නම් වෙන කෙනෙකුට වඩා සාමාන්‍ය කෙනෙකුට වඩා උගත් බුද්ධියක් සහිත කෙනෙක්. ඒ කියන්නේ ජීවිතයේ යම් යම් ජයග්‍රහණ සාර්ථකත්ව ලබා කරගත්ත කෙනෙක්. ඒ බුද්ධිය, ඒ දැනුම, ඒ භෞතික භාවයේ පොතේ දැනුම අපි මේ කරන කෘත්‍යයට ධෛර්ය කාත්ම ශක්තිය කරගෙන දුන්නට කෘත්‍යයේ ඍජු වර්ධනයට ඒක එච්චර උදව් කරන්නේ නැහැ. ඒ කළ යුතු මේ පරි භාවනාව සඳහා කළ යුතු සත්කාරයක් වශයෙන් කළ යුතු දැනුම සර්වඥ මාංශලක තියෙන්නේ ඒ සර්වඥ දැනුමට සූත්‍රවලට විනයට ඒ විග්‍රහවලට අපි මේ සතිය පැහැදිලි වෙන වෙලාවට හුඟක් ගියුම් කන් දෙනකොට ඒ නෛර්යානික සද්ධාර්මික කන් දෙනකොට තමන්ගේ අර කලින් තිබුණු දැනුම විවිධාකාරයෙන් උත්පන්න පටන් ගන්නවා. අසුතං සුනාති සුතං පරියෝධ වේති කම්කම් විතරති දිට්ඨි උච්ච කරෝති චිත්ත මනස පතිවති කියලා සර්වඥ මහසීම දේශනා කරලා තියෙනවා කෙනෙක් සුත අනුග්‍රහිතය නැත්නම් සුතයට අනුග්‍රහ කරනවා නම් නෑ අසු විරු නෑසු විරු දේවල් මේ බණ අහනකොට අහන්න සුතං සුනාති. සුතං පරියෝදපේති. ඒ ආපු දේවල් අකදින් මෙතනින් ඇහිලා අඩුපාඩු සහිතව තියෙනවා නම් මේක පුස්කොළ කොට කලපින්නක්ද වගේ හොඳට හැකරලා දැනගන්න පුළුවන්. කලපිලිමදිනවා. එතන අසුවිරු දේවල් අංග සම්පූර්ණතරපත් වෙනවා. කාහා විතරදී ඒකට අරකට මේක නම් මේකට මෙහෙමයි කියලා අපි ළඟ කොච්චර ආවෙත් යම් යම් සැකසයිත තැන් තියෙනවා. ඊයකට දුරුව වෙලා යනවා. බණහනකොට අහනකොට එච්චර එකම ක්‍රමයක් මේකද තියෙන්නේ. ඒ ශ්‍රද්ධාවෙන් බණහනකොට ඒ තමන් භාවනාවේදී හම්බෙච්ච පොතේ දැනුමින් හම්බෙච්ච নানা ආකාර සැකසිත දේවල් අන්තර් සම්බන්ධතා දරගන්නකොට දුරුවක් වෙනවා. ඒ වගේම දික්ටි මුචු කරෝති අපි සාමාන්‍ය මෙවගේ මන භාවනා කරන පිළිස් වශයෙන් ඒ පෞද්ගලිකව පොදුිතානින් අපි සම්‍යක් දෘෂ්ටිකයි කියලා ඉතින් ඒක සම්ඥා දෘෂ්ටික බව කවුරුත් අපිට දුන්නට හරියන්නේ නැහැ. අපි ළඟ තියෙනවා නම් යම් යම් දෘෂ්ටියේ චපල ගති, වංචනික ගති, ඡාඩ ගති, ඇද ගති, කුද ගති, ඍජු වෙන පටන් ගන්නවා. ඒ දෘෂ්ටිය ඍජු වීමක් වෙනවා. ඒක නිසා අපිට කිසි කෙනෙකුට කියන්න බෑ අපිට ඒ වගේ අත්මාදිකය, පුරු දෘෂ්ටිය, ක්‍රීති දෘෂ්ටිය තියෙනවා කියලා. එහෙමනම් අපි බලහඳ කම්මැලි සුභා නිතරම අපි මතක තියාගන්න ඕනේ භගවා ජානති අහම්ම ජානා භාග්‍යතුන් වහන්සේ මේක වැටහෙනවා මට වැටහෙන්නේ කියන හැම වෙලාවෙම ධර්මයේ ධර්ම ගෞරවය ගැඹිරත්වයේ සලකලා මන අහන එක දිගටම කරලා තියෙනවා ඒ ධර්ම ගැඹිරත්වයේ කියන එකට තව නිංගිතක් ඖෂධ භාවයේ සඳහා අර්ථ විශ්ලේෂණයක් කරුවොත් විග්‍රහයක් කළොත් සර්වඥ වහන්සේ ධර්මයේ සලකලා තියෙන ගුණාංශවා සර්වඥ වහන්සේවත් අහිමි කියලා නෑ ගමන උන්වහන්සේ අපි ප්‍රඥානේ ලැබුණ පස්සේ නැත්නම් අම්මා සම්බුද්ධත්වයට පත් වුණා පස්සේ කල්පනා කරා ඉදිරියට කටයුතු කරනකොට සාසනික වශයෙන් අභ්‍යන්තර වශයෙන් බාහිර වශයෙන් මම කවුරු නම් ගුරුතන්ගීලා තවකලා කටයුතු කරන්නද කියලා. ඒක සර්වචනසක පෙනුන්නේ දෙවියන් සහිත මනුස්ස සහිත මගුල් සහිත සොරණ ප්‍රාඥයන් සහිත සදීවක ලෝකයේ කවුරක් අය. Tamanට ගුරුතන්ගීලා තවකලා කටයුතු කරන්න. ඒ අදුව පුරවන්න ධර්මයෙන් කියලා. ඒ සර්වචන් වහන්සේ බුදු වුණාට පස්සේ බණ අහලා තියෙනවා. දැන් මේ ස්ථානවලදී තමන්ගේම ගෝලයන්ගෙන් සුද්ධාම්දුරණ කියලා බුද්ධංග සූත්‍ර දේශනා කරා කුටිකට දෝනහම් කියන්නේ ආරායනවත් කියලා ගත්තා ඒ වගේ අනුන්ගෙන් බණ හපුලාවක් තියෙනවා ඒ හුරතලයක් ඒ හුරතලෙ මොකද්ද මමත් මේ ධර්මේශ්වර වූ මමත් ධර්මය අහනවා මමත් ධර්මයෙන් සුතානුග්‍රහිතේ ලබනවා කියන පුජ්‍යඥාන අධිත් ලබලා තියෙනවා. ඉතින් අපි ගැන කොහොමද කතා කරන්නේ? ඒ නිසා අපි නිතර මේ වගේ වැරද්දවකදී ඒ වැඩමුළුවේ වටිනාකමක් විදියට මම ඇහිම කරනවා. ඒකට සාකච්ඡා කරන්න ඕනේ. බණහන වෙලාවේදී එක්කෙනෙක් කතා කරනවා අනික කට්ටිය අහනවා. ඒක නිසා ඒන සුද්ධ පවිත්‍ර කරන් තියෙන දේවල් ප්‍රශ්න අහන්න තියෙන වතාව අඩුයි. ඒ නිසා ධර්ම සාකච්ඡා කමටහන් සුද්ධ කෙරෙලි. ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලවල් අපි මේ වැඩ පිළිවෙල කාලකට අනාගතකොට ඇතුළත් කරනවා. ඒකට පිළිබඳවත් මතක තියාගන්න වෙන කිසිම ආගමක ඒ තරවල දිව්‍යඥානසික අපේ ප්‍රශ්න හඳයි කියකුත් නැහැ. සුද්ධ ලිවිල ප්‍රශ්න කරන්න ඉඩක් නැහැ. සුද්ධ ලිවිල ප්‍රශ්න කළොත් ඊටකට දාන්න මරන්න කිසිම තැනක ඉඩක් නැහැ. ඒක ඉස්පිල්ල පාපිල්ල පතරස්. මේ ශාරීරික අනුගමනය කරන්නද අනෙකුත් මේ සමයාන්තරවල ඒක ගැන ප්‍රශ්න අහන්න කතාවක් නැහැ. සර්වඥාන්සේ විතරයි ප්‍රශ්න අහන්න තු කිරිය පිළිගන්නේ. ඒක හොඳ ප්‍රශ්න කරලා තමන්ට හිතවදිනවනම් අපේ උත්තර ලැබෙනවනම් විතර පිළිගන්න කිව්වේ ඒසා සර්වඥාන්සේගේ දේශනා ප්‍රශ්න සපිතාලගතයි කියලා අපි ධර්මයේ අව탁සිත කිරීමක් කරන්නේ නෑ සර්වඥාන්සේ අව탁සිත කරන්නේ නෑ අපිට ආපු પરම්පරාවේ සංඥා මෙහෙම තමයි තමකාන්ගේ දැනුම පිළියක පිළියක් උරග කරගලේ කියලා දානවා වගේ ධර්ම සාකච්ඡාවෙන් තමයි මොහත් කරගත්තේ ඒ නිසා තේරවාද ක්‍රමයේ විකතෝම සාකච්ඡානුකහිත කියන එකක් තියෙනවා ඒක මනුස්ස මනසකට කරන්න පුළුවන් ඉහළම ගමන ඕනම කෙනෙකුට ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන් උස්පහත් වේදයක් නෑ හැම කෙනාගේම දැනුමේ සාකච්ඡාවට සමාන වටිනාකමක් තියෙනවා ඒක නිසා මේ සාකච්ඡාවක් කරනකොට මෑත කාලේ හිටපු එක ස්වාමීන් වහන්සේ නමක් මතක් කරනවා ධර්ම සාකච්ඡාව මුළු ශරීරයේ හැම සැලියක් සැලියක් පාසා ව්‍යායාම කරන සක්‍රියාවක් කියලා. අපේ ජීවිතේ කාටගත කරනකොට අපේ ශරීරයට සමබර ව්‍යායාම කොහෙත්වත් ලැබෙන්නේ අපිට ලැබෙන ජීවන තාත්කාල හැම ව්‍යායාමයක්ම ශාරීරික කාර්යාවලියක්ම අසමබරයි. අපි ලකුණු හයියෙන් වැඩ කරනකොට වම වැඩ කරන්නේ නැහැ. අපි ඒ විදිහකට එක කකුලයි දුවන්නේ. අනිත් කකුල දොත් කකුල. ඉතින් මේ වගේ තියෙද්දි මුළු ශරීරෙම සමසේ ව්‍යායාම කරන දෙයක් තමයි ඒ ධර්ම සාකච්ඡා. ඒ නිසා ඒකට අපි අදවල් වෙලා ගත්තා. මෙන්න මේ විදිහට සුතානෝකයිකේ සාරස් ඊළඟ කයිකේ සුතානෝකයිකේ සාකච්ඡානෝකයිකේ කියලා මේ අනුග්‍රහ වලින් පිහිටලපු පොහොර ලැබපු හිත තමයි සමතනුගහිත විපස්සනානුගහිත කියලා සමත පාරදී සමාධි පාරදී ඉදිරියට ගමන් කරන්නේ විපස්සනාව කියන එකදී ඇතිහැටි කියලා ඇත්තටි ලැකී දිගේ නැත්නම් මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියලා මේ දක්වන සුලක්ෂණ දිගේ හිත අභීතව ඉස්සරහට යන්නේ නැවත නැවතත් එක සීලෙන් අනුගාමව නැවතනාපත්තික සූත්‍රයෙන් අනුග්‍රහ කළොත් විතරයි. නැවතනාපත්තික සාකච්ඡා වෙන අනුග්‍රහ කළොත් විතරයි. ඒකෝට ඒකට එක අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වේලා තමයි වෙනකට වඩා සීලේ වත්තනම තේරෙන පටන් ගන්නවා. අපි පටන් ගන්නකොට සීලේ සමාදන් වෙන්නේ අංග සම්පූර්ණ අවබෝධයකින් නෙවෙයි. නමුත් සම්කිත කෙනෙකුට භාවනා ගමනේ ආධ්‍යාත්මික ගමන භ්‍රමචර්ය ජීවිතේ සමාධිය පොඩ්ඩක් හරි වැඩුණා. දීහිටක් හරි වුණා. යා අනිවාර්යයෙන්ම සීලය ගන්නවට සලකා බලලා සීලය අධිශීලයක් කරගන්න පෙළඹීමක් වෙනවා. සුති ගන්නවට සලකා බලලා මම දන්නේ කොච්චර පොඩද තව කොච්චරක් මට ඉගෙන ගන්න තියෙනවද කියලා අවකම් දීප විශ්ේ ශ්‍රාවක භාවයේ විශ්ේ නැවත සලකා බලන්න. ඒ වගේම සාකච්ඡා නොකහිතේදී තේරෙන්න පටන් ගන්නවා මේ සාකච්ඡාවම සක්‍රීය සම්බන්ධයක් නොවන ඇත්තක වාදින හිතයක් ඇති. ඒකට ඉබේම මට ප්‍රශ්න විසඳෙන්න පටන් ගන්නවා. දැනටත් විසඳිලා තියෙන්නේ එහෙම තමයි. මාර්ග සාකච්ඡාව සම්බන්ධ වෙන කෙනෙකුට වටහා ගන්න දෙන ප්‍රධානම දේ තමයි මට ඕන ප්‍රශ්නේ මට අහන්න තේරෙන්නේ. එච්චරයි. ඔක්කොම තියෙන එකම ප්‍රශ්නේ. මොනම විදිහකින් ප්‍රශ්න දෙකක් නැහැ. නමුත් ඒක වර්ණලා ගන්න තේරෙනවා. ඒක ඒකට පොළු භාෂාවෙන් කතා කරන කෙනෙක් වගේ උන් එක්කෙනෙක් ප්‍රශ්නයක් කරනවා. ඒක උන තමන්ගේ ප්‍රශ්නේ ටිකක් ඉදිරියපත්. ඒක සුද්ධ කරගෙන යනකොට තමන්ගේ ප්‍රශ්නේ ටික ටික ටික ටික එළියට එනවා. ඉතින් මේ විදිහට සාකච්ඡාවට සම්බන්ධ වෙනකොට තමන්ට පුළුවන් මේ මතුවෙන ප්‍රශ්නට තමන්ට නොවැටහෙන පැත්ත. එහෙම නැත්නම් මට ඇයිචාම වඩා සන්තෝෂ වෙන පැත්ත. එහෙම නැත්නම් මට ඒකේ වෙලා තියෙන සේවය ඉදිරිපත් කරන්න ඒක වෙලී සත්‍යයක් නැහැ. ඔය පොත්වල තියෙන මොනම දෙයක් සත්‍ය පහවල. නැවතත් කියන පොත්වල තියෙන මොනම දෙයක් ගුල්ලන් විතරයි වැඩ තියෙන්නේ. සත්‍ය පහවල භාවනා කරපු කතා කරන වචනේ වැරද්ද. එයාට නොදැනුවත්කම හෙලි කරනවා. ඒක නිසා එතන තියෙන සබකෝලෙට නෙමෙයි බයලච්චාව කියන්නේ. ඉතින් ඒ දෙන්න දින දෙන බයලච්චා විය යුතු තැන, බයලච්චා නොවිය යුතු තැන, ඉතින් ඒ නිසා සාකච්ඡාම කහිතද කරන එන්නේ සමථ විපස්සනා නිදිකරණ කරුණා. අනික කුල්ලෝ මේ පොත් කුල්ලෝ. ඒගොල්ලෝ ඉන්නේ අතර මෙතන ආපුවා බලපන්න මෙතන. ඒ කීසින් වැඩක්. ඒගොල්ලෝ මේ පැති ගොඩට ගියා කට්ටිය. කිසිවක් නැවක් පැතිකක් කතා වෙන්නේ. ඉතින් සාකච්ඡාවට සම්බන්ධයක් දෙන්න පුළුවන් ඉන්නේ උරදීලාදී කටයුතු කරන්න පුළුවන් වෙන්නේ සමථයක වර්ධනයක්. විපස්සනා වර්ධනයක් තියෙනවා. ඒ සාකච්ඡාවේ හොඳටම තේරෙනවා. ප්‍රශ්න ගන්න පෑන ප්‍රශ්න ලියන්න පෑන අතර ගන්නකොට තේරෙනවා ප්‍රතිවිරුද්ධ නැද්ද කියලා. ලියන්න ඕනේ නැහැ. වචන දෙක ලියනකොට තේරෙනවා කියලා ගන්න දැනගන්න පුළුවන් කාටද යන්න. ඉතින් සාකච්ඡාවේදී ඉතිරිපත් වෙනවා ගමන්ට වැටෙන දේ, තවන අදාළ දේ, මේකෙන් විසඳුමක් ඇති වෙන දේ විතරක් ලෝකයට අදාළ කරන්නේ. ඊට අදාළ කරන්නේ. හෙට අදාළ කරන්නේ. ප්‍රශ්නයි මෛත්‍රී බුද්ධ සාසනතර ප්‍රශ්නයකට වැඩන්නේ. එතකොට මේ මේ පහ අනුකහිත පහ එකතු වෙනකොට අපි අදිනාමේ අවුරුදු 140 කට ඉස්සර සතර වෙච්ච එක ඔන්න පටන් ගන්නවා. සම්පූර්ණ හිතේ කල්පනා ශක්තිය වැඩ කරන හැටි මේක පරිණාමයට එන්න පටන් ගන්නවා. ඒකෝට මේ මේ ස්වභාවයක් එකතු වෙලා වැඩ කරගෙන යනකොට මේ දෙට අනුකහිත ඇවිල්ලා එක හිතක් එක හිතක් නැගිට්ටොත් මුළු සභාවටම ආනන්දසක් වෙනවා. බලාපොරොත්තු වෙනවා මේ ඔක්කොටම එක ගන්න හරියයිලා. එක්කෙනෙක් නැගිට්ටොත් ඒකෙන් පුළුවන් මේ සභාවේ ප්‍රශ්න කරන්නේ මේ රටේ ප්‍රශ්න කරන්නේ අද මානව මොහොතේ තියෙන සියලු ප්‍රශ්න. ඒ වගේ මේ විශ්වගත සියලු ප්‍රශ්න ඒ නැගිටින මනුස්සයා කිසිත් එහෙමයි මේ ලෝකෙ විතර ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් කියලා තියෙන්නේ අලෝකයේ මේ සංකර්තා මේ අසහනතා මේ පරිසර දූෂණ මේ විශ්ව ගෝලීය තත්ත්වෙනවා මේ සියලු ප්‍රශ්නට උත්තර දෙන්නේ මෙන්න අනුකල්ප බහේ විතරයි. ඉන්නේ පිට තියන විදිහට අවුල් කරන දේ විතරයි. ඒ නිසා හැම කෙනෙක්ම හිතා ගන්න ඕනේ මට හම්බෙලා තියෙන මේ ඉදි ටික අනුව මම උපරිම මේ අනුග්‍රහය දක්වලා මයි වැඩි කරන අතර තමන්ගේ සීලය සමාධි ප්‍රඥා වඩා ගන්න අතර මේ මානවය කියන ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් නම් අපි මේක දිචි යුගයේද කරන සේවයක් වෙනවා අපේ වෙන වැඩක්. මේ සෑම කෙනෙකුම හිතාගන්න අපි කරන මේ වැඩේට මේ ඇහිණ මන පදවලින් ලැබෙන අනුග්‍රහය අර්ථයෙන්ම සපයන්න දෙනවා. තමයි ජීවිතයෙන්ම අපේලා උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම වුණොත් ප්‍රයත්නේ සාර්ථකයි. ඉතින් මේ වගේ වෙනමුළු සම්බන්ධ කරගෙන සංවිධානය වෙනකොට මම ප්‍රශ්නයක් නගලා තිබ්බා අපි මේකට ධර්ම දේශනාවට මොකක්ද මාතෘකාවට ගන්නේ මොන ඒක පොදුවේ කියනවා නම් සර්වඥ දේශිත සූත්‍රය මාතෘකාවට ගන්නේ ඒක දානවා කවුරුත් වගේ කියන මොකද්ද මාතෘකාවට ගන්න කියලා ඉතින් අපි ටික සාකච්ඡා කරලා අද මේ උද්දේශ කරපු ගාථාව සහිත මේ පෝසාල සූත්‍රය ඉදිරියෙන් තියාගත්තා. ඉතින් මේ ඉදිරියෙන් තියාගත්ත මාතෘකාව ගැන කතා කරනවා නම් අපි ඒකට උද්ෘතිය දක්වන්නේ සර්වඥ දේශිත ත්‍රිපිටකයේ කොතනද මේක සඳහන් වෙලා තියෙන්නේ කියන විස්තර දක්වනවා. ඉතින් අපි දැනගන්න ඕන සර්වඥ මහන්සිය විසින් දේශිත සූත්‍රයක් හුඟක් දීක දේවල් එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා විශේෂම දාන සීල භාවනා වශයෙන් විස්තර දන්නේ තියායට කියලා දෙන්න මුල් ටික සවිස්තර විස්තර කරන දේශනාවක් තියෙනවා දීවිනිකාය කියලා කුංචි කාරණා සඳහා පිටු හතරක් පහක් විස්තර තියෙනවා නිසා කාටරි සාසනය පිළිබඳව සීලය දානීය පිළිබඳව සීලය පිළිබඳව සමාධිය පිළිබඳව හඳුන්වා දීමක් කරන්න ඕන නම් හඳුන ගන්න ඕනේ නම් දීර්ඝ ධාතුටි කියවා. ඒක තමයි තියෙන්නේ පඩ ගන්නකොට අවශ්‍ය විස්තර. ඊට පස්සේ ඒක කියවගෙන යනකොට පින්නාර්ථය අවශ්‍යයි. අර දීර්ඝ වශයෙන් කියපුවා පිළිපරලා දකින්ද ඒකට මධ්‍යම නිකාය කියලා කොටක් තියෙනවා. ඒකේ මධ්‍යම ප්‍රමාණය කතන්දර තියෙනවා. එක එක සූත්‍රයක ජවනිකා හතරක් පහක් තියෙනවා. දීර්ඝ නිකාය ගත්තොත් ජවනිකා 100ක් විතර සහිත නාඩගමක් වගේ දීර්ඝ කතාවක් තියෙනවා. ඊට පස්සේ තමයි හම්බෙන්නේ මධ්‍යම නිකායේ ඒ නිසා සාමාන්‍ය කියන්න පුළුවන් උගත්කමක් ඇති කෙනෙකුට නම් සූත්‍රයට සම්බන්ධ වෙන්න ඕනේ නම් සූත්‍ර පිටකයට මජ්ක්‍ධිමනිකායන්ද සම්විස්තරයක් තේරෙන්නේ නැත්නම් මජ්ක්‍ධිමනිකාය තේරෙන්නේ නැත්නම් යන්න දීඝනිකාය. ඒකවල දීඝනිකාය කියනවා මජ්ක්‍ධිමනිකායට අටුවාවක් වගේ මේ කියන කියන වචන වලට විස්තර. හැබැයි ඒක මොකද කෙලින්ම හම්බ වෙන්නේ ගොඩාක් කල් කියනකොට තමයි අන්තර් සම්බන්ධතා තේරෙන්නේ. ඊට පස්සේ මජ්ජිනිකායන් පස්සේ අංගුත්තර නිකාය කියනවා ඒ කාරණා ඉලක්කන නෝඩ ගහලා. ඒක කාරණා සහිත සූත්‍ර ඒකක නිපාත තියෙනවා. එක සූත්‍රේ කාරණා දෙකක් තියෙනවා නම් දුක නිපාත තියෙනවා. තුනේ කාරණා කිවිවා කෙලෙස් කුසල් තුනක් ආදී වශයෙන් ටික නිපාත තියෙනවා. චතුරාර්ය සත්‍ය වගේ හතරේ කාරණා හත් සතුක නිපාත තියෙනවා. පහ, හය, හත, අට, නවය, 10, 11 කියන අංගුත්තර කියන්නේ ඒකන් ඒකුත්තර කියලා කියනවා. 1 2 3 4 5 ක්‍රමයක ඔක්කොම ප්‍රස්තාර කරලා තියෙනවා. ඒ සංගීතකාරක ස්වාමීන් වහන්සේලාම කරලා තියෙනවා. ඉතින් ඒ නිසා එක තැනක බලපු දෙයක් නැවත Tamanට විතර වශයෙන් නැත්නම් ඒක සාහිත කරලා බුද්ධ වචන වලින් ගන්න ඕනේ නම් තමයි මතක තියනවා නේද මේ මම කතා කරන මාසුකාර කියන්නේ අනුමාසුක හතරන දල වශයෙන් කියන එක කියන්නේ කයිසතුකම වාගේ බලන්නේ කියලා. ඊට පස්සේ සංයුත් නිකායේ ගාථා සාහිත්‍ය දේශනා කරනවා සතිපට්ඨාන දේශනා කරනවා බුද්ධංග දේශනා කරනවා ආදී වශයෙන් ධර්ම මාතෘකා කරගෙන අර ඔක්කොම පෙරලා හලලා කුණු කරලා සංයුත් කරලා හලලා දීලා කියනවා. මේ එකකටවත් දාන්න බැරි තාම වැදගත් පුංචි පුංචි කැලී කුද්දකනිකාරයටලා තියෙනවා. ඒකේ හඳුන්වා දීන්නේ නැහැ. ඒකට ක්‍රමික බඳගත්මක් නැහැ. හැබැයි විහි කරන්න බැරි මුදම කොටස් කුංචිවා මේ කුත්තරිකාය සටහන් වෙලා තියෙනවා. ඒක පොඩි 17ක් විතර තියෙනවා. ඒක නිසා ඒකට යන්න ඍජුව යන්න බෑ. ඒකට යන්න ඉස්සෙල්ලා දීගනිකාමජ්ජිකනිකාය වගේ අර ටික ටික ක්‍රමයකට විතර කරන පිළිගැස්මකට පස්සේ තමයි කුද්දකනිකාය කරනවා. ඒක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒකට යනකොට භාෂා දැනුම අවශ්‍යයි. ව්‍යාකරණ දැනුම අවශ්‍යයි. කාරණා පිළිබඳ දැනීමක් තියෙන්න ඕනේ. ඒ පිළිබඳ මේ ගුණය කොහොමද ගන්නෙ? ඇයි මේවා මේ විදිහට සම්බන්ධ කරේ කියලා ඇත්තටම කියනවා දාර්ශනික විග්‍රහයක් තමයි බුද්ධ කනිකාය සඳහන් වෙලා තියෙන්නේ නැත්නම් අර දැනුම ප්‍රස්ථාර කරන්නේ නැති. දැනුම පිටු කරන්නේ නැති. දැනුම ගුලි කරන්නේ නැති. මේ විදිහට තමයි බුද්ධ කනිකාය අපවයි. ඉතින් අපි ගත්ත මේ සූත්‍රය සඳහන් වෙලා තියෙන්නේ බුද්ධ කනිකාය. ඒ නිසා මේකේ ඒ ආධුනිකයෙකුට බැස ගැනීමට තියෙන කාරණා අඩු නිසා කාලකට බහිනකොට ධර්මචර්ය දේශනා කරනවා. ඒ ගමේ තොටකින් බහින්නේ තොට මිනිස්සු ගිහිල්ලා ගිහිල්ලා ක්‍රමී බහගෙන බහගෙන යනවා. මේ තොටෙන් බහිනවා ගංගෙට වතුරට ගියත් වතුර රෝල් මඩ නැහැ. හොඳට වැලි පැහැදිලා කල් පැහැදිලා තියෙනවා. ඒ නිසා වැටුණා ඉතර හානියක් වෙන්නේ නැහැ. නිසා තොටකින් බාහිර ගඟට බහින තොට වගේ ක්‍රමයේ තමයි දීගනිකාය මජ්ක්‍ධිමනිකාය මුත්‍තනිකාය සම්මුත්‍තනිකාය තමයි. උද්දකනිකාය කියලා කියන්නේ එක තැනම හෙල පැනපු ගමන් ගැඹුරු වතුර. ඒ නිසා එතනම තීනක පොදුනායකට කරන්න පුළුවන් දැසි දෙයක් නැහැ. අර පුරුදු ඉච්ඡාය තමයි අංගුත්තනිකාය කොටස් දකින්න පුළුවන් වෙන්නේ. ඒ අංගුත්තනිකායෙත් නැහැ. කුද්දකනිකාය සමාවෙන්නේ කුද්දකනිකායේ ධාමත්ම සාරාර්ථ ඉන්දාර්ථ මේ සුත්ත විපාතේ කියන්නේ පුති සඳහන් කරන විපාත කියලා කියන්නේ ඊට වැඩිය ඒ කාය පුංචි කරන්න බෑ ඉතින් නැත්නම් high potential beta වගේ high protein ආහාරයක් වගේ ඒ හොඳට මේක පිළිවෙලලා පෙති වලට හරලා ඉන්ජෙක්ෂන් එකකට දාලා වගේ තමයි කියන්නේ ඉතින් ඒ සුත්ත විපාතේ තමයි මේ සීගමන විද්‍යාල වල දර්ශනාංශයේ විසඳන්නේ. ඒක එකන එක එක අර්ථ දෙනවා. ඒ නිසා මේ කුද්දකනිකාය සුත්තනිපාතී මේ අපි ගත්ත පාරායන වගේ ගත්තොත් පරිවර්තන එකක් නෙවෙයි කියන්නේ. එක එකන එක එකන මේ අදහස මේ වචනය මෙතන ලබත්තන්සේ සඳහන් මේකයි මේ දෙක අතර අන්තර් සම්බන්ධතාවය මේකයි කියලා අද දක්වාම ඍජු විවිධ අර්ථකථන වෙනවා. විශේෂයෙන්ම බුද්ධ ජාතිය පස්සේ ත්‍රිපිටකයේ ඉංග්‍රීසියට පරිවර්තනය කරා. ගියාම උගාවක් පහසුතාවයට පත්වෙච්ච පරිවර්තන තමයි ඒ මේ ආරයන වාක්‍යයේ තියෙන්නේ. මොකද කාගේ පරිවර්තනද හරි කියන්න බෑ. සිංහල දාර්ශනික පරිවර්තනය ගත්තත් අපි දැන් පොදුවේ පාවිච්චි කරන්නේ මේ බුද්ධ ජාතික පොතේ පරිවර්තනය නමුත් එක එක නායක එක පරිවර්තන වෙනවා ඒ නිසා එක ඍජු පරිවර්තනයකින් මේක ගන්න බෑ මොකද කාරණාවකම පින්ඩාත් වෙලා තියෙනවා ඉතින් මම මේ බය කරන්න හදන්නේ අලුතින් අපකට කියලා එහෙම එකක් නෙවෙයි මේ ගත්තට මේ කාරණාව අපි මේ සූත්‍රයෙන් අරගෙන දේශනා කීපයක් පවත්ත නිසා අපි කෙලින්ම ඒ කාරණාවට බයින්න ඒ කාරණාවට බැසගත් මාර්ගය අපි දන්න සාමාන්‍ය ක්‍රමයෙන් තමයි ඉදිරිපත් කරන්නේ ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අද ඉඳලා දේශනාවේ දේශනාවලියේ එක එක එක එක පවත්වාගෙන යනකොට එක එක නාමකේ නාම තමයි කරගෙන ගිය කරපු ටික අද කරන එකට අනුග්‍රහ වෙන විදියට යාදෙන විදියට දේශනාවලිය පවත්වන්න ඊට වැඩි වගකීමක් කියනවා ඉදා දවසට බණහන්නේ කියනවනම් ඒ කෙනාට මේ මුල් මුල් දේශනාවල කියන දේවල් සාරාංශ කරලා පින්නාට කරලා තමයි දවසේ දේශනාවට බහින්නේ. නමුත් අද දැන් මේ වෙනකොටත් අපි විනාඩි 30කට වැඩි කාලයක් ගන්න තියෙනවා මේ හඳුන්වා දීම පසුබිම සකස් කරගන්න ඉදිරි ධර්ම දේශනාවල අපිට ඉච්ඡර වෙලා ගන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් අපි අර දේශනාවකට ගෞරවයක් වශයෙන් එදා දවසේ නායට අර්ථයක් සැලසීම සඳහා මුලින් කීටි පිටු කිරීමක් සාරාංශ කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒක නිසා කාටහරි සම්පූර්ණ දේශනාව පිළිබඳව නැත්නම් සම්පූර්ණ මේකේ දර්ශනය යථාර්ථය පිළිබඳව ගන්න එක දේශනාවකින් සම්පූර්ණ කරන්න බෑ අපිට මේ දේශනාවෙන් දේශනාව දේශනා වලියක් කරා තමයි මේක තේරුම් ගන්න පුළුවන්. ඒ අනුවයි මේ සූත්‍රයක් කියන වචනේ සඳහන් වෙන්නේ සූත්‍රයක් කියලා කියන්නේ නූලක් කියන එක. ඒ නූල මුලින් අල්ලා ගත්තාම අත දිගට ඇදගෙන යනවා යනකොට යනකොට එන්නේ ඉන්නේ ගැඹුරුකුත් තියෙනවා. ඒ වගේම අන්‍යෝන්‍ය වශයෙන් පටිච්චසමුප්පාද වශයෙන් ඒ වගේ කියන පෙළ ගැස්මක් තියෙනවා. ඉතින් සාමාන්‍ය සාකච්ඡා දේශිත මේ සූත්‍රයක් ගත්තාම ඒක මේ ලෝකේ තියෙන ඉතාමත්ම වටිනම දැනුමකුත් තියෙනවා ඉදිරිපත් කිරීමකුත් තියෙනවා ගැඹුරුකුත් තියෙනවා පුද්ගලයා පිළිදෙසකටපත් කරනවා. ඒ අහන කෙනා ඒ හිත විනාශ කරන තරමට පුරුෂ ධර්ම සාර්ථක ගුණයක් මේ සූත්‍රවල තියෙනවා. ඒක නිසා අපි සතුටු වෙන්න පුළුවන් අපට අපි අම්මලට තාත්තලට වැඩිය අත්තලට මුත්තලට වැඩිය අද මේ කාලේ වෙනකොට එවැනි ඍජු දේශනා ඍජු සූත්‍ර සූත්‍ර අත ඉදිරිපත් කිරීම ධර්මදේශනාවල බහුලෝම කියන විශේෂම කතාවක් කියන්නේ ඒ මේ සූත්‍ර දේශනාවල් නෙමෙයි කරලා තියෙන්නේ වගේ සංග්‍රහ ගන්නට ඒව පිළිබඳ කතාන්තර තමයි කිය කියන්නලා තියෙන්නේ ඒ අමාරු දුෂ්කර කාලවල ශාසනය රැකීමට අද යම් ප්‍රමාණයක මේ ශාසනයේ බැබලීමක් සිදු වෙන නිසා ඒ පසුබිම් අපි ඉතිරිපරාචර પરම්පරාවල් යොක කරලා පසුබිම් සකස් කරන නිසා අපිට අද පුළුවන්කමක් තියෙනවා යම් ප්‍රමාණයකට ඍජු සූත්‍ර සාකච්ඡා කරන්න. ඉතින් ඒව කරනකොට අපි කරන්නේ අර වැටහෙන ස්වරූපයෙන් අර්ථකථන දීම තමයි. ඒක නතු අපිට මේ මේ හරිම දේ මේකමයි. එන්න අපිට ඉස්සර පරම්පරාවේ පිටරවල් දැනුම තිබුණ නැති වගේ කියලා කෙටි නිගමන වල කොහොමඩක්වත් දෙන්නේ නැහැ. මේ විශේෂ ශාස්ත්‍රය අපට එහෙම විචරය ගැඹුර කියලා මනින්න පුළුවන් එකක් නෙවෙයි. අපි උත්සාහ කරන්න හදන්නේ මේ කරගෙන යන භාවනාවට මේ ලැබෙන අර්ථ, මේ ලැබෙන උපදේශ, මේ ලැබෙන අනුග්‍රහ පුළුවන් තරම් සම්බන්ධ කරගන්න මිසක් මේ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් කියනකොටත් දාර්ශනික වශයෙන් මේවා මේ විග්‍රහ කරන්නවත් නෙවෙයි. ඒ අනුව බලනකොට මේ පාරායන වර්ගයේට මේ කියපු කතාවල් වලට අමතරව පුංචි අර්ථකථනයක් දෙන්න ඕනේ මේ ආරයන වගේ කොහොමද සර්වජන් වහන්සේ වැඩ ඉන්න කාලේ අරුවත් යන වාර්ෂික ශ්‍රී මුක දේශනාවක් වඩපත් උනේ කියන එකට ඉදානේ ගත්තොත් ඒ සර්වජන්ත වැඩ ඉන්න කාලෙම ওই බාවාර කියන බ්‍රාහ්මණය ඇත්තටම ජීවිතයක සංසාරයක තියෙන දුක් දැකලා ඔක්කොම අතහැරලා ගිහිල්ලා බොහොම ඈත පළාතක කොසල් දනව්වේ ඒ ගෝදාවරි නගේ නදී ආයිනේ තපස් දන් අකින්න ගියා. සාසනයක් පිළිවෙල නැගීමක් තිබිලා නැහැ. සාසනානුකූලව විඥානකූලව පැවිදි උපසම්පදා වෙලා නැහැ. තපස් වේදී බැවිලා බණ භාවනා කරලා මේ ගොඩක් දුරු කරගන්න කියනවා. දුරු කරලා ඒ රාජ්‍ය දෙකක් මැද ප්‍රදේශගත කරලා තියෙන රාජ්‍යන් ගොඩක් ලැබලා මේ වේදනාවට කිට්ටු වෙන කාලේ වෙනකොට එයා තමයි සියලුම වස්තු සියලුම දායකත් එකතු කරන විශාල පූජාවක් කරලා නැත්නම් දීකමක් කරලා අද කාලේ වචනින් කියනවා. දීකමක් කරලා තමන්ගේ අසුකෝට ආපු වෙලාවක උඹක් බණ භාවනා කරපු තපස් සරගතිය වැඩි තලතුණා අවුරුදු 120ක් විතර පරණ වෙච්ච බමුණෙක් අසුකෝට ඇවිල්ලා කියලා කියනවා මම මේ ආවේ ඔබතුමා ළඟට මට අත්‍යවශ්‍ය වැඩකට මට කහාණු 500ක් ඕනේ කියලා. ඉතින් මේ මේ භාවනා ප්‍රාර්ථනේ නම් මේ ආවේ කරන පොතලතුමා කෙනෙක්. එහෙම ඉල්ලන කෙනෙක් නෙවෙයි. නමුත් මේ Tamange කුටියට පැමිණීම කෙලෙකු දෙයක්. නමුත් ඒ වෙනකොට මෙයා ළඟ තිබුණ සියල්ල දන් දීලා ඉවරයි. ඒ නිසා මෙයා ඒ අලුතින් ආව ආගන්තුක ප්‍රාර්ථනයට කියලා කියනවා. මම හිත හිත පරිදි මනාවේ මොළදී මම ලොකු දානයක් දීලා ඉන්නේ ඒ නිසා මම ළඟ දුණු සියලු වස්තු මම දන් දීලා සතුටින් ඉන්න වෙලාව ඒ නිසා මට ඔය ඉල්ලීම ඉස්පත් ඉල්ලපත් කරන්න බෑ ඒකට ආපු බ්‍රාහ්මණය කියලා කියනවා මේ අමෙක්න අපේක්ෂා කරගෙන යමෙක් ළඟට ඇවිල්ලා යමක් කිව්වා ඒදී නුදුන්නකට ඔහුට ඒක සාපේ වේවා මම කෙනෙක් කෙනෙක් ළඟට යන්නේ ලේසියට ඔබට සාප වෙනවා මේක අද දවසක් ඇතුළත හිත හත් කඩකට පුපුරලා නැන්නේ ඉතින් මේ භාවාරි ප්‍රඥයට අලුතින් ආව තාපසයන් කියන ඒ තපස්සල ගුණ නිසා සාල බයක් කැම ගන්න බෑ නිින්ද යන්නේ මොනම දෙයක් නිින්ද ගන්න බැරුව බොහොම දුකසේ ඇත්තට වෙලා ගත කරලා තියෙනවා එයා නින්දලා තියෙන ගොඩාක් පන්තියකට වැඩි පිළිසක් ගෝල බාලයෝ කිසි කෙනෙකුට උත්තර දෙන්නත් බෑ මේ සාපය වළක්වන්න බෑ මොකද යාට ඒ වෙලාවේ දෙන්නේ ඒව කහවල් තිබුණේ නැහැ. ඉතින් මේ මේ ඉන්න වෙලාවේදී වුණාට හිත කැමති දේවතාවෙක් ජීනේ කතා කරලා කියලා කියනවා ඔබලකට ඔය ආපු බමුණා ඊස කියන එක දන්නේ නැහැ. ඔබට ඔය ඊස බලන්න පුළුවන් යපමන්ත්‍රයකුත් නැහැ. ඔබ ඊස කියන එක මොකක්ද කියලා දැනගන්න ඕන නම් මේ වෙනකොට ලෝකේ ඉන්නවා ඒ සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ සර්වඥාන්සේ බුදු ලෝකේ පහළ වෙලා ඉන්නවා. කියනකොටම බාවාරි ගන්න ලොකු සතුටක් ඇතිලා දෙනවා මේ බුදුන් කියන වචනය එනකොට. ඒ වෙලාවේ හිතාගන්න වෙනවා. වයින් හරි කොච්චර දුර දිග තිබුණත් මම ගිහිල්ලා මේ බුදුන් දකින්න ඕන කියලා මේ අර ඇති වෙච්ච සකහක් අඳුරු වෙලා මම කිරීම සඳහා ව්‍යාපෘතියක් එකට ආවදන්න මොකද කරන්නේ කියලා. ඉතින් පපෙන් උදේ කෝල බාරේ ඔක්කොම හම්බෙලා කතා කරලා කියනවා. මට මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ දවස් ගානක් අතර තමයි ජීවිතක්ෂයට මමපත් වෙනවා කියන මට කාපයක් ඇමිලා තියෙනවා. ඒකට මේ හීලින් දැනගන්න ලැබුණා. ඒ ආප කරන්න ආවෙන්න හීල අඳුරෙන්නේ නැහැ. හිතහත්කට පිළිමේ මන්ත්‍ර දන්නෙත් නැහැ. දන්න කෙනෙක් ලෝකේ ඉන්නවලු ඒක නලකට ගිහිල්ලා හිත කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. හිත පලනවා කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඒක නිසා ඔය සීලුම දෙනා මම ආගත්ත ඉන්න දැන දැන් මම රටේ ගත කරනවා පාතාන කියන විහාරේ ගිහිල්ලා ඕගොල්ලෝ ඔත්තු බලාගෙන ඉන්නකොට මෙයා බුදුන්දු කියන්නේ. මෙය තමයි ඒකට ඒක මේ බුදුජානනාථගේ තපමණීමේ මෙහෙම මෙන්නයි. ඊට පස්සේ බාවල් ගාමනේ ඊට පස්සේ ගෝලියෝ ගහනවා අපි කොහොමද දැන් බුදු බුදු කියලා දැනගන්නේ. ඉතින් බාවල් බ්‍රාහ්මණයා ඒ වේද සාත්‍ර අනුව ත්‍රිවේද පාරගුණිසා කියන මේ දෙතිස්සක් පහ පුරුෂ ලක්ෂණ තියෙනවා. ඒ පුරුෂ ලක්ෂණ තියෙන කෙනෙක් දීගේවත හිටියොත් කලවයසකට හක්කතර වෙනවා. පැවිදි වුණොත් බුදු වෙනවා. ඒක අපේ පොත්වල සඳහන් වෙච්ච දෙයක් බෞද්ධත්වයට ධර්මාදී දාට මාරුපත් කතාව කියනකොට ඒක නිසා නිහිලා පුරුෂ ලක්ෂණ වල බලන්න. හැබැයි මේ පුරුෂ ලක්ෂණ භෞතිකයි. ඒකෙම මනින්න බෑ කියන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම ළඟට යනකොට ඒ පුරුෂ ලක්ෂණ බලලා තමයි විශ්වාසය නැමේ පුරුෂයා මහා පුරුෂෙක් කියලා. එයා ළඟට ගිහලා ප්‍රශ්න හිතින් හිතන්නේ. මේ හිතන ප්‍රශ්න දැනගෙන උත්තර දුන්නොත් පරිචිත්ත විඥාන ඥානි එහෙමනම් බුදුන් කියලා දැනගන්න පුළුවන් කියලා අර භාවයේ ප්‍රඥාවේ ගෝලියු ටිකට කියලා දෙනවා බුදු අඳුරගන්න කොහොමද කියලා. දැන් අද තීක්‍රමක් කරන කෙනෙක්ගෙන් අහුවොත් එහෙම දැන් ඉස්සරහට මයිටි උතුම් අපර පහන කොහොමද අඳුරගන්නේ කියලා. මේගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. ආගන්න පින්කමක් කරනකොට මතු බුදු වෙලා බුදුන් දකින්න දකින්න කටයුතු කරන අය ඉස්සරහින් බුදුහාමුදුරු දැක්කොත් කොහොමද අඳුනන්නේ කියලා. මොකද අපේ පොත්වල දෙතිසක් මහ පොතල කරණක් නැහැ. ඉතින් ඒක තද අපහසු කොටපත් වෙනවා. ජානර බහුතරන් ගිහිල්ලා දන්නේ නැහැ දැන්. ඒක මේ කටයුතු කරනකොට මේව දිහා බලනකොට තේනවා මම කියන්නේ මේ භාවාරි බ්‍රහ්මණය කියලා දුන්න ක්‍රමය අංග සම්පූර්ණ ධර්මතෝ බද්ධ ක්‍රමයක් කියලා. නමුත් මේ අපි කොයනදී ඉහි ඔක්කොම තින්කන බුදුන් දකින්න කියන බුදුන් දක්ව අඳුරන කොහොමද? ඊට වැඩි වරපතර ප්‍රශ්නයක් තියෙනවා. මේ සූත්‍රය නොමෙලත් නැතේ. මේ හොයන නිවන හම්බුනම අඳුර ගන්න කොහොමද? ඒක ඊටදී බොහොම අමාරු ප්‍රශ්නයක්. අපි ඔක්කොම කත කතපට ගහන්න මේ කියන්නේ නිවන පිටිපස්සේනේ. දැන් මේ හම්බෙලාද තියෙන්නේ නැති කියලා කොහොමද? කිසි කෙනෙකුට කොච්චරක් අපි පහු කරන ගිහිලා තියෙනවද කොච්චරක් වෙන දැකලා මුහුණට ගල ගහලා තියෙනවද තව කොච්චරක් හම් වෙන කියලා කොහොමඩක් අත්හැරලා බෑ ඒ නිසා මේ ශ්‍රේකී අධ්‍යාපන ක්‍රමයේදී අපි මේ කරගෙන යන වැඩේ අපි කොච්චරක් කරලා තියෙනවද කොච්චරක් කරන්න තියෙනවද මොනම තොරතුරක් නැහැ ඉතින් ඕන තරම් හොඳටම දකින්න පුළුවන් ලෝකෙටම භාවනා ලෝකෙ අනිත් තැන් වල නම් ඉල්ලියක් තියෙනවා ඒකත් ළඟා වෙච්චා ඉන්නවා මට රුපියල් ලක්ෂ 10ක් වයනොත් මම රුපියල් ලක්ෂ 10 එව්වා ඒකට හරිය ඉලක්කය. මේ භාවනා ලෝකේ තියෙන නියමිතාකන ප්‍රශ්නේ සම්බන්ධ තියෙන අපහසුතාවය තමයි මේ භාවනා ලෝකේ අපි තියෙන ඉස්සරහින් කියවන එල්ලේ වෙනස් වෙන සුළු එකක්. ඉතින් නාමයටපත් වෙන එකක්. ඒ නිසා ඒකට අසවල් වර්ණයේ තියෙන අසවල් ගඳ තියෙන අසවල් හැඩයේ තියෙන අසවල් ආකාරයක කියලා ඒක නම් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක නිසා කාටවත් දැනගන්න බෑ මම මේ නිවන කියන පරමාර්ථ දිශට යනවාද ඈතට යනවාද කියලා. කොහොමනක්වත් අල්ලන්න බෑ. ඉතින් ඒක එවැනි නිවනක් දේශනා කරන සරෝජන මහන්සේලමක් ලෝකෙ පහළ වෙලා ඉන්නවා කියලා අපිට කිව්වට මේ ඒ සරෝජන මහන්සේමද නැත්නම් මේ සරෝජන මහන්සේ දේශනාකට මේ නෛර්යානික සත්‍යමේද කියලා අපි ළඟ තියෙන මොනම නිමකටවත් ළඟ තියෙන මොනම දැනුමකටවත් අල්ලන්න බැරිකමම තමයි මේකේ තියෙන ගැඹීරත්වය. නමුත් අල්ලගත්තේ නැති වුණොත් අපි පරාදයි. ඉතින් සියලුකට බහා තබලා අපි මේකට ඇවිල්ලා මේ කටයුතු කරනකොට ඒ සඳහා ගන්න ප්‍රයත්නේ බව මේ වගේ හරියට කොටු කරගන්න බැරි සීමා කරගන්න බැරි මේ නියම ක්‍රමයට හරි වෙන්න බැරි විදියක් සඳහා අපි මේ අනෙක් සියලු දේ පහතබල න්‍යයය පහතබල වස්තු කෝ පහතබල සත් සම්පත් පහතබල වෙන හෙවිල්ල එබතේ ගවේෂණය ආර්ය පරිශ්‍රණය ප්‍රතිලක දන්නවට දෙක ආර්ය පරිශ්‍රයේ ඉදිරිපත් වෙනවා ඉතින් අපි මේ කරන වැඩේ මේ ආතපාත නැති වෙන ගමනක් කියලා කියන්නත් බෑ නමුත් ඒ ගම්බීර වැඩට බහපු හැම කෙනාටම මේක හම්බ වෙන්නේ නිසා ඒ අතරමාර්ගයේ අතරමඟදී හම්බ වෙන පොඩි පොඩි යම් යම් ළඟා වීම පටලවාගෙන ෂටවති වෘතිසා මායාවී ගති නිසා වංචනික ගති නිසා ළඟලන පිළිසත් බලනකොට ඊනම මේක කොච්චර ගම්බීර වැඩක්ද කියලා ඒක නිසා ඒ භාවනාදී ප්‍රාඥයාගෙන් ඒ ගෝලිය බාරිට කහනකොට ඒගොල්ලන්ගේ පොතේ ඒ ත්‍රිවේදයේ සඳහන් වෙලා තියෙනවා මහා පුරුෂයෙක් වෙනවා කියන එක දිගින් දිගට දිගින් දිගට කර කර කර කර කර එනකොට එයාගේ පුරුෂ ගුණයන් වලත් මහා පුරුෂ ලක්ෂණ පහළ වෙනවා මනසේ ඒ සුවිශේෂී ඥාන සම්භාරයක් පහළ වෙනවා ඒක ගොඩක් ප්‍රස්තාර කරලා තියෙනවා ප්‍රස්තාර කරලා තියෙනවා ඒව මානව සතු මූලික දැනුම වශයෙන් ඇවිල්ලා තියෙනවා. ඒකෙදී අපි මේ සිංහල බෞද්ධයා පටල පට බේර ගන්න ඕන එකක් තමයි. අපි මේ දැනුමට Hindu ආගම Hindu දැනුම කියලා දුන්නට එහෙම එක જાතියකට හෝ එක තැනකට මේ දැනුම කොටු වෙලා හෝ බුද්ධිය දෙවිලා තිබුණා නෑ. ඒක නිසා මේ දැනුම Hindu කියලා නම දාගත්තේ Hindu විසින් තමන්ගේ ජාතිය සහ තමන්ගේ ආගම ලොක් කරගෙන සඳහන් කරගත් එක විෂ. සර්වඥාන්සේ ධර්මයේ දිහා ඉතිහාසගතව බලනකොට මේ මානවය රැගෙන ඇවිල්ලා තියෙන මේ සියලු ධර්ම කොටස ආරසවුනේ ව්‍යාකරණයක් හැදුනේ sannivedanaපත් කරන්න පුළුවන් මේ සර්වඥාන්සේ පහමාරපසේ. ඒක ඉතින්ලා අපි ජාතක කතාවල පෙන්නන එක කිලිචිනා කියලා එක එක දැනුම ලබාගෙන දිගින් දිගට ඇවිල්ලා තියෙනවා. ඒ රවචනහන්සේම කියලා බවල ඉන්නකොට ඒයත්ෝ නක්ෂත්‍ර පිළිබඳ ආයුර්වේද පිළිබඳව කුසල ලක්ෂණ පිළිබඳ ලොකු දැනුම ලබලා තියෙනවා. නමුත් අපිට සාමාන්‍ය චිත්තයක් නැවෙන්නේ අපි හිතන්නේ ඒ දැනුම තියෙන හින්දුවවදී. එහෙම කිසිම කෙනෙකුට බුද්ධි විඳලා තිබිලා නැහැ. ඒ දැනුම දිගින් දිගට ඇවිල්ලා තියෙනවා දැන් මොකද මොකට ප්‍රශ්න තියෙන්නේ ආන් රාත්තල කීයද ඩොලර් දෙක කීයද අල්ලමුද කියලා ටෙලිවිෂන් එක ගන්න මොකද කියලා ඔය දැනුම කවුරුත් කියන්නේ අපි ඉතිහාස පොත් ඉස්කෝලවලවත් කොල්ලක්වත් ඔය වගේ මානව දැනුම කිසිම කෙනෙක් අගය කරන්නේ අපිට ඕන කරලා දෙන කර වඩ වඩා ගන්න දැනුම ඉතින් ඒ දැනුම දිගින් දිගට දිගින් දිගට ගියා මිසක් මේ පිළිච්චාව මේ දැනුම කිසිම කෙනෙකුගේ බුද්ධිය පිළිගන්නේ ඒකට ගවේෂණ කරපු ඇත්තෝ සඳහන් කරනවා බුදුහාමුදුරු ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලම ආජීවකයේ කියන ශ්‍රමණයෝ හිටියා. අනිත් ශ්‍රමණයන් සහ ආජීවකයන් ගාව විතරයි මේ දැනුම කොට වෙලා කියලා. ඒගොල්ලෝ අමුද තෝරනකෝ කට්ටිය නෙවෙයි. ඒත් අර එන්නත්ෝ ලාභ සත්කාර සම්මාන සිලු කොට ගිය කට්ටියක් නෙවෙයි. හැබැයි හැම කෙනෙක්ම පවතින සමාජීය ක්‍රමයට විරුද්ධව නැගිච්ච අහිංසක විප්ලවකාරී. මේ සමාජයේ පවතින ක්‍රමයට අවුල කට්ටිය තමයි කුටුම්බකය කියලා කියන්නේ පෞල් කරණීය කියලා. ඒ මනුස්සයා ඉතින් ආය ගන්නව දෙයක්. ආයෙත් ඕනේ මම විතරයි ඉන්නේ මේ කියන්න වැට්ටා. මම අනවශ්‍ය යුද ප්‍රකාශයක් කරන්නේ. ඒගොල්ලන්ට කියන ප්‍රශ්නත් එක්ක බලනකොට ඔළුව උස්සන්නම වෙලාවක් නෑ. මොකද ආර්ථික ප්‍රශ්න තියෙනවා, දේශපාලන ප්‍රශ්න තියෙනවා, සමාජික ප්‍රශ්න තියෙනවා. ඒක නිසා එහෙම කෙනෙකුට අර වගේ මානව දැනුමක් පිටු වෙච්ච දැනුමක විලාරක් කරන්න ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ තියෙනවා කලාවට. ඒ සඳහාම අපට වෙච්ච තැන තමයි අපි ශ්‍රමණයෝ ආජීවකයෝ වශයෙන් සවචනාංශ අන්තිම හතර දෙනෙක් අන්තිමට දැකේ එක තමයි ලෙඩෙක් මහලෙක් මලකට දැකලා ඇවිද්දෙක් දැක්කට පස්සේ තේරුණා මේ ලෝකේ ඉන්න වෙනම කට්ටියක් මෙන්න මේ දැනුම තියෙන මේ සාමාන්‍ය ඉඳලා තියෙන සම්මුතිය විවිධ විවිධ කියේ නැත්නම් ආර්ථික සමාජික දේශපාලන ප්‍රශ්න විනිවිද කියන මේ දැනුමටම අපකට වෙච්ච පිරිසක් ඉන්නවා කියලා මෙතනින් තමයි මම කෙලවර වෙන්නේ කියලා කීු කරගත්තේ පැවිද්දල කරපස්සේ. ඉතින් මේ පැවිද්ද හැම කෙනාම හොඳට මතක තියාගන්න එදා පැවිදිච්ච කුල බේදයට විරුද්ධව ගියා. ඒ Hindu කියන එක එහෙම නැත්නම් බ්‍රාහ්මණික ආගම කියලා තිබුණේ ඒක බ්‍රාහ්මණය නැතර විතරයි තිබුණේ. සර්වඥාන්සේ මේ වගේ පිළිගත්තේ නැහැ. ඒ දැනුම දුක්ඛිය කියන උනේ බ්‍රාහ්මණ පවුලට විතරයි කියන එක සර්වඥාන්සේ පිළිගත්තේ නැහැ. නමුත් මුළු දේශපාලන බලයෙන් ආර්ථික බලයෙන් සමාජික බලයෙන් සියල්ලම ඒ කාර්යය විල තියෙන බ්‍රාහ්මණයන් අතර. ඔතින් කියනවා රාජ්‍ය වලට පුරোহিত කමක් කරන බ්‍රාහ්මණෙක්. ඉතින් එවෙන් තත්ත්වක ඉඳලා සර්වඥාන්සේ මේ සියලු දැනුම එතෙක් වෙලා හෝ මේ පිළිවෙච්චි හිඳාර්ථ සාමාන්‍ය සෝපාවකෙනෙකුට පවා සාමාන්‍ය පටාචාරාවකට පවා සාමාන්‍ය කිසావතුමිට පවා දෙන තැනට ගෙනා අපේ බුදුසසුන සිතන විචා විශාලව තමයි සමාජික විප්ලවය. ඒක නේතෝ ඉස්සර තිබුණේක මේ අපේ මේක මේ අපේ බුද්ධිය දින්න වෙලා තියෙන කියලා ඉගෙන ගන්න දේව භාෂාව ඉගෙන ගන්න සංස්කෘතිය ඉගෙන ගන්න බ්‍රාහ්මණෙක් වෙන්න ඕනේ. විනායක මේක අදාළ නැහැ කියලා විශාල මේ ආරක්ෂක ආරක්ෂකටල බුද්ධ ධර්ම හරහා මේ ධර්ම කියලා තියෙනවා. සර්වඥාන්සේ ඒක කියවනකොට මානව මනසයි දෙයක්. මානවයා මේක ගන්න කුලේ නෙවෙයි වැදගත් වෙන්නේ සීලය වැදගත් වෙන්නේ. කුලවන්ත වුණා දුස්සීල නම් යාර මේ ධර්ම අදාළයි. මොන කුලේ ඉපදුණත් සිල්වන්ත නම් කය වචන දෙක හික්මව ගන්නවා නම් අර නබෝ කලකින් මේ ධර්මය ගන්න ධර්මේ දරා ගන්න පුළුවන් තැනකට එනවා කියලා විශාල විප්ලවයක් උත්පන්නාංශය තමයි. ඒක නිසා Hindu අය පවා පිළිගන්නවා. මේක Hindu ආගමට බ්‍රාහ්මණාවන්ට සීමා වෙච්ච එකක් නෙවෙයි. ඒගොල්ලේ බලයට ගත්තේ ඒවකට සමාජය වෙවිච්ච නම්බුකාරකම නිසා සර්වචනාංශ මේක අරගෙන පෙන්නවා. මේක මානවයටයි දැනුමක්. මෙන්න මේකට සුදුසු වෙන්න කුලේවත් සමාජ සම්මතයක්වත් නෙමෙයි අවශ්‍ය කරලා තියෙන හිත පිසුදු කරන කය වචන දෙක පිසුදු වෙන්න ඕන කියන එක ඉදිරිපත් කරපු නිසා අර දැනුමම ඉස්සෙල්ලා එකම පන්තිකට එහෙම වෙලා තිබුණ දැනුම අද මානවය සතු වෙලා තියෙනවා. නමුත් දැන් ඉන්දියාව වගේ රටක සම්පූර්ණ බුද්ධ ධර්ම නැති වෙලා ආයශලයක් ඒ নানা ප්‍රකාර ආගම් වලට ගියාට පස්සේ ඒ බුද්ධ ධර්ම උපන් රැකෙන්නේ නැතුව ඒක දෛවෝපගත වෙච්ච ලොකු හාස්‍යයක්. ආයතනයක් අර කිවුණු පරිණි මට්ටම ලොකු වෙලා අපි ලාංකිකයන්ව පිළිගන්න මේ අපි මේ කර්මික කම්පලේ නැති Hindu ආගමින්නේ මේ පැවිද්ද ගත්ත Hindu ආගමින්නේ එහෙම නැත්නම් සිල්පද ඉතිගුණේ වගත්තේ කියලා විග්‍රහ කරලා බලනකොට මේ කලින් බුදුහාමුදුරු පහළ වෙන කලින් ඔය දැනුමත් එක්ක චර්යාවක් දෙකක් තිබිලා නැහැ. දැනුම තිබිලා තියෙනවා. ඒකට මේ චර්යාපද්ධතිය කිට්ටු කරලා චර්යාවෙන් තමයි තමයි සුදුසුෙක් බවටපත් වෙන්නේ ධර්මයේ ලබන්න ඕන ධර්මයේ අවබෝධයක් ලබන්න කියන මේ ලස්සන සමීකරණයක් හදන මුත්‍රාසේ සීල සමාධිපත්ත වශයෙන් ඉදිරිපත් කරලා පස්සේ තමයි ඔය දැනුම කිසි කිසි බලාධිකාරීකින් තොරව සීලවන්තයෙකුට ගන්න පුළුවන් කරගවිලා තියෙන්නේ. ඒක මේ මේ සූත්‍රයේත් අපි ඉදිරියට ගන්න හදන ඔය ඕකාල සූත්‍රයේ ලස්සන පේනවා. ඒ නිසා ධර්මයේ ගැඹුර නෙවෙයි විතර තියෙන වැදගත් වෙන්නේ අපි අශීලචාර නිසා. ඒ සීලේ තේරෙන්නේ නිසා. අපිට මේ කායවචන දෙක සංවර කර ගැනීම මේ ධර්මයේ ලැබ ගැනීමට අත්‍යවශ්‍ය දෙයක් කියලා තේරෙන්නේ නැති නිසා අපි කරන මේ දැනුම ගන්න පුළුවන් කියලා විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා නැත්තම් බෙහෙත්ක් කියලා නැත්තම් ඉන්ජෙක්ෂන් එකක් කරලා නැත්තම් ඔපරේෂන් එකක් කරලා මේ ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා තමන් ඒකට යොදන යෙදුම අනුගම තදින් බලපාන. ඉතින් ඒ නිසා අපි අර කලින් කියපු ප්‍රශ්නේ වලට ආවොත් මේ පොහාල පරිප්‍රාජිකයා අහපු ප්‍රශ්නෙට උත්තරේ ඒ ජඟුරක් එකකට තියෙන්නේ. ඒක තියෙන්නේ දන්න කීනාට ප්‍රකාශ කරපු එකක්. ඒක නිසා ඒක සංනිවේදනය කරන්න අපි ඒක සඳහා කෙනෙක් හැඩ ගැහෙන්නේ නැති ඒක සඳහා අනුපූර්ව ක්‍රමයට ඉන හැටි මේ සූත්‍රේ නැති වුණාට ඒක නොසලකා අපිට යන්න බෑ ඒක. ඒ ශාපි යන්න වෙනවා මේ සූත්‍රේ ප්‍රස්තුතේට මේ සූත්‍රේ සූත්‍රේ කියන මූල කාරණාට යන්න ඉස්සෙල්ලා මේක නොකිය වෙන දේ අධ්‍යාහාරයෙන් අරගෙන විස්තර කරන්නයි අවශ්‍යයි. ඒ නිසා ඒකට පොඩි පෙතක් පොඩි පෙළගැස්මක් තියෙනවා ඒ කෝසාල පරිබ්‍රාජකයා බුදුහාමරේ ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා බුදුජානන් වහන්සේ හඳුනගත්තා ඇති. බුදුරජාණන් ළඟට ගිහිල්ලා තමන්ගේ ප්‍රශ්නේ හිතින් හිතන්න ඉස්සෙල්ලා බුදුජානන් වහන්සේ පිළිබඳව තමන්ට වැටහෙන හැටි ඉදිරිපත් කරනවා. ලොකු ගෞරවයෙන් ඉදිරිපත් කරන්නේ එහෙම නැත්නම් තමන්ට ප්‍රයෝජනෙ සලකා ඉදිරිපත් කරන්නේ යෝ අතීතං ආදිසති. යම් කිසි කෙනෙකුට තමන්ගේ අනුන්ගේ අතීතයේ බැලීමේ උබ්බේ නිවාසානොස්සති ඥානය ඇත්තේද නිලබුද්ධඥානසිට මේ කෝසල් බ්‍රාහ්මණය විසින් දෙන ගෞරව කර්මය. ඒ කියන්නේ දිග්ව පෙරවිදු කඳ පිළිවෙත දක්වා ඥාණි කියන බුද්ධඥාන තමන්ගට අතීත විචර අනාගත ගාම ආත්ම ගණන් බලන්න පුළුවන් ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ළඟට එනකොටම මේ බමුණා ඒ ප්‍රශ්න අහනකොට කාලවමුණම සමතන්සියේ ගුණය දැනගෙන කතා කරා. ඒ වගේ කියනවා අනේදෝ ජීන සංසයෝ. ඒ බුදු දානසේව කුෂ්ණා ක්ෂේත්‍ර කරලා තියෙනවා. ඒක නැත්තම් මේ නාගක සත්කාරයට ආඩුවට සැලෙන ගතියක් නෑ බුදු දානසේක. මට හරි ගියා මට වැරදුනා මට දුක ආවා මට සැප ආවා මම යසසට පිළිගත් පිළිකර සාහිත්‍යය නැත්නම් ආයතන පත්‍ර ලැජ්ජාවට නිදාරපත් උනේ කියලා සැලෙන ගතිය අපිට ජනතාවට තිබුණා නැහැ. ඉතින් ඒක සාමාන්‍ය හඳුනා ගන්නවා කියලා කියන්නේ යම් කිසි කෙනෙක් මේ අශ්ලෝක ධර්මයේ කම්පා නොවේදික වෙනම කතාවක්. ඒක හඳුනා ගන්න පුළුවන් නම් වෙනවා කියලා කියන්නේ ඊටත් වැඩි ලොකු එකක්. අපි ළඟ මේ දෙකම නැගමන. අශ්ලෝක ධර්මයේ කම්පා වීම තමයි අපි ළඟ තියෙන දුර්ලභම. ඒ වගේම කම්පා නොවීම නෝන්ජල්කමක් කියලා කියන්නේ. අශෝක ධර්මයේ කම්පා නොවීම බය අඩුවතියක් කියනවා. මම කිලෝකේට වහා ප්‍රතික්‍රියා කරන්න ඕනේ. ඒක නම් ක්‍රියාකාරකම අපි ආවුදාල ධ්‍යාන ධර්මවල ධ්‍යාන සමාජ මට්ටම් අරගෙන ඉනේන දෙයක ප්‍රතික්‍රියා දෙක මේ දක්වගමන තමයි අපි මැනේජ්මන්ට් ටෙක්නික්ස් කියලා දෙන්න ගන්න. ඒගානේ අමාරු දුෂ්කර වෘත්තියක්. ඔව් බුදුජානනාංශ උගන්වන නොසලෙන මනසට අද ලෝකේ නොසැලෙන මනස නෝචල්කමකට දාලා තියෙනවා. ඒක නැත්තම් බය අඩු තත්ත්වයකට දාලා තියෙනවා. ඒ නිසා අද අධ්‍යාපන ක්‍රමයට යන අධ්‍යාපනාඥයෙකුට හෝ පොඩි දරුවෙකුට අපි භාවනාවේදී උගන්වන්න හදන නොසැලෙන මනසක් කියලා කිව්වොත් මම හිතන්නේ අපබ්‍රංශුයි. ග්‍රීක භාෂාවක් වෙයි. ඒ මොකද ඉස්කෝලවල නොසැලෙන මනස උගන්වන්න ව්‍යාපාරය පිළිගන්න තියෙන දේ තමයි මේ ක්‍රීඩා තමයි. extracurricular activity කියලා. මොකද ක්‍රීඩා තරම් වලට කියන කසිකරනවා වහකන්න. අද ඔලිම්පික් තරඟට ගිහිල්ලා දිනවල වශයෙන් මරනවා. මේ ක්‍රීඩාවේ මොකද්ද උගන්වන්න හදන ක්‍රීඩා උගන්වන්න හදන ජයපරාජය ටික පිළිගැනීමේ හැකියාව. අද උගන්වන්නේ එකම ඉන්ස්ට්‍රක්ටර් කෙනෙකුටවත් ඒක තේරෙනවා. ඊ ගමන් කියන්නේ දිනන්න ඕනේ. දරදුනොත් අද පහේපන්ති ඉස්සත් කියන්නේ ළමයෙකුගේ මානසිකත්වයට අම්මලා තාත්තලා දාම ටික පොඩ්ඩක් කල්පනා කරන්න. තාම මේ අවුරුදු 6 දී මොනේ හැදෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අවුරුදු 5ක් ගිහින් වෙනම මේ ජාතික මට්ටමේ තරණය බහිකට දාලා හැරදුනොත් දෙන්නා නම් ගෙදරින් ඉපයි කියලා. පොත්තිය කන්නට දාලා ලොක් කරලා පාඩම් කරපන් කිව්වට පස්සේ ඒ දරුවා එකයි ඉගෙන ගන්න අම්මට අප්පට වෛර කරන්න විතරයි වෙන මොනම වාර්තාවකට පස්සේ. එකම දේ අනිම මේ මේ ලස්සන සුන්දර ළමා කාලේ නැත්තම් තෙල්ලම් වයස ඉවරයි. ඉතින් මේ තත්ත්වෙක ඉන්න දෙවිට දැනුවත් දුන්නත් කමන්නේ කරුණාවක් කමන්නේ ඕල මොට්ට ඉන්න මම ඉස්කෝලේ යනකොට නම් අපේ අම්මා කියන්නේ හොඳනවා ගන්න මම තේරෙන්නේ. ඒකේ ප්‍රශ්නේ නැහැ. මට කිව්වා පැහැදිලිවම පාස් වෙන්න ඕනේ. පායන්න විතර acontece. දෙකම නියම වැටුණාට පස්සේ ඉස්කෝලේ ටීචර් තරන මොකද ඉස්කෝලේ ඉන්නේ වහලට වෙනවා කියලා. ඉස්කෝලේ වහල හොඳයි. ඒකර වහලට වෙන්නේ. දැන් හිතේ එහෙම එක්කෙනෙකුටවත් කරන්න බෑ මොකද අපේ අම්මට මම මේ දරුවෝ 11 දෙනෙක් හිටියේ එකෙක් කියනවනම් ප්‍රශ්නයක් නැහැ. දැන් ඉන්නේ එකයි. ඒක අපේ ඉන්නේ ඔක්කොම ඉවරයි. ඉතින් ටික දවසක් කියලා ඌ අහනවා නැත්නම් ඕනේ අම්මල ගන්නකද පිටින් යනකොහම ඉතින් පත්තරේ හෙඩ්ලයින්ස් වලට එනවා. ඒ නිසා මම විස්තර කරන්නේ මේ අශලෝක ධර්මයේ කම්පා නොවීම කියන මේ අනේජ කීර්ති ඥානසිකතිය සැලෙන්නේ නැතිකම අද පැහැදිලිව පෙන්නලා තියෙන්නේ නෝන්ජල් කරක් කියලා. ඒ තරමට අද සමාජයේ සමාජ අලියන් ආරම්භය නෙවෙයි මේ පෝසහල කියන බ්‍රාහ්මණයා මේ මානවකයා සරුවචනකට ඇවිල්ලා ආහන්සය කරන අනීජෝ චින්න සාංශය රුසියානට කිසිම දෙයක සැක කොකුසක් අන්‍යවිත ගතියක් ඇත්තේ නැහැ වචන දෙකුත් නැහැ ඒ නිසා මේ ප්‍රශ්න අහන්න එන කෙනා සර්වචනසලකට ප්‍රශ්න අහන්න එන කෙනා ඒ සර්වචනසලේ ගුණ අඳුරනවායි කියලා කියන්නේ මේකේ තේරුම් ගන්න තියෙන ප්‍රශ්න අහන කෙනා ළඟ මේ ගුණය පිළිබඳ සෑහෙන අත්දැකීම් තියෙනවා නැත්නම් කොහොමද මේ අනිත් කෙනාට මේ නම්බුනම දෙන්නේ. ඉතින් ඒක නිසා තේරුම් ගන්න ඕනේ මේ හම්බ වෙලා තියෙන්නේ අන්ධාරේ කොටාවක් හම්බෙච්ච අය නෙවෙයි. නැවත නැවතත් හම්බුනේ මෝරමින් මෝරමින් ඒකිනෙකා වරණ ගන්න දාන්නේ. ඒක නම් අඳුර ගන්න පුළුවන්. භාරගෝ සබ්බ ධම්මා. සියලු ධර්මයන්ගේ පරතක තමන්නා වූ. නැත්නම් තථාගත වූ කෙරපෙමියා වූ අත්පඤ්ඤෝ ආගමන් කියලා කියනවා. මට ප්‍රශ්නාවක් ප්‍රශ්නයක් ඇති නිසා සුවාසෝ ගන්න ඒ විමානක රැස්වී දෙනව බලන්නවක්වත් බඳලා පිංචිත් කරගන්නවත් නැහැ. මේ ප්‍රයෝජනේ සලකලා මම ඔබ වහන්සේ ළඟට ආවේ ඔබ වහන්සේ මෙන්න මෙච්චර තියෙනවා කියලා දන්නවා. ඒ බව දන්න බව මම දන්නවා. ශාකරේ ගුණ තියෙන බව දන්නවා. හැබැයි මට මගේ ජීවිතේට වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. එකක් තමයි මේ සර්වචනාසී ළඟ ඉදිරියට ගිහින් ප්‍රශ්න අහනකොට උදාහරණයක් මේක වැටෙනවා. දෙක මේ භාවාදී බ්‍රාහ්මණයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න හිස කියන්නේ මොකද්ද කියලා දැනගන්න. ධාකරට බලන්න කියලා දැනගන්න. ඊට අමතරව ඒ ප්‍රශ්න විසඳනකොට මේ පොසාල සූත්‍රයේ ඒ බමුණ විසින් අහන ප්‍රශ්නකුත් තියෙනවා. ඒ පොසාල පරිබ්‍රාජකයන් අහන ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් ඒකට මේ පාරිශුද්ධ කරගන්න එක තමයි මේ පළවෙනි ප්‍රශ්නේ ඉදි කරන්නේ ආමන්ත්‍රණය කරන ආමන්ත්‍රණයම පේනවා කොච්චරක් සීල සමාධි ප්‍රඥා ගුණාකින් මෝරච්ච දෙන්නේකි අහොල්වත් වෙලා තියෙන නිසා මේ මනසෙන් මනකට කතාවක් නේ යන්නේ. උදේින් පුදේ වෙන කතාවරි මනසෙන් මනසට කතාවක් තියෙන්නේ. ඉතින් ඒක මේ දැන් තියෙනවා ටෙලිපැතික් සිස්ටම් වගේ අවබෝධ කරගන්න ළඟට ගිය අනික් කෙනා එයාගේ අවබෝධ ඥානේ බලන්නේ මේ IQ පරීක්ෂණ කියලා හෝ MRI ස්කෑන් එකට දාලා ඕ එච්චි වාසලා තියෙනවා. එච්චි වාසලා විවාහන නෙමෙයි. ඩෙන්ටෝමීටර් නෙමෙයි. ඩයග්නොස්ටික් එක කියනවා. සම්පූර්ණ අමුතුම ක්‍රමයකදී ප්‍රශ්නයක් අහන ක්‍රමයක ප්‍රශ්නට උත්තර දෙන්න ක්‍රමයේ ඉතාමත් වැදගත් වෙනවා මේ සාකච්ඡාවකදී වටනාකම දෙන්න. මේ අහන්න ඕනේ තමයි අදාළ ප්‍රශ්නයක් මිසක් මේ ඉන්නේ කියලා දැනුම් වල ප්‍රශ්නකුත් නෙවෙයි. ඒක නිකන් නිකන්ම උත්තර දෙන්නේ නම් මම මේක අහලා දැනගන්න ඕනේ කියලා ධර්මයට නිකම්ම අකම්ම කරන්නත් නරකයි. අහන්න උදා තමයි අදාළ ප්‍රශ්න. ඉතින් ඒ නිසා සර්වචනාංශික ගුණයක් තියෙනවා. සර්වඥාච හොඳටම දන්නවා කිසිම කෙනෙකුට Taman අදාළ ප්‍රශ්නේ අහන්න පුළුවන් කමක් නැහැ කියලා. අදාළ ප්‍රශ්නේ අහුවම උත්තරේ දෙනවා. අපිට වෙලාවෙන් ප්‍රශ්න වලට ගන්න බෑ. ඒ නිසා මේකට ඔය අටක වර්ගයේ ඉස්සලා ආරායන වර්ගයේ ඉස්සෙල්ලා අටක වර්ගයේ සඳහන් කරලා තියෙනවා සර්වඥ වහන්සේ. තවත් නිර්මිත සර්වඥ වහන්සේගේ පවනවල උන්වහන්සේලම ප්‍රශ්නස්සෝ. නැත්නම් කාටවත් මේ අපි ළඟ තියෙන තමන් ළඟ තියෙන අසහනය, තමන් ළඟ තියෙන ප්‍රශ්නය තේරුම් ගන්න බැරිකමක් තියෙනවා. ඒකට සර්වඥ වහන්සේම සඳහන් කරලා තියෙනවා අපි ළඟ තියෙන මේ සබ්බාතව සූත්‍රයේ ඉතින් මයිලට මේ මේ ආසව තියෙනවා කියලා දන්නවනම් ඒ දැනගත්ත බමනි මේ ආදව නැති වෙනවා. තමලඟ මේ දැක්කොත් මට තියෙන මේ ප්‍රශ්නේ කියන උත්තරේ තමයි. ඒ සාකච්ඡාවට ගියාට පස්සේ අපිට ප්‍රධාන දේ තමයි අහන්න ඕනෙක මොකක්ද කියලා වර්ණනා ගන්න බැරි කම. ඒ සමහර විටක මේ පොහාට පරිබ්‍රාජකය වගේ නැත්නම් සභාවින කවුරුත් ප්‍රශ්න අහනකොට තමන්ට අදාළ ගන්න ධර්ම සාකච්ඡාවේ ප්‍රයෝජනයක්. ඒ නිසා සර්වචනාන්ත වැඩ ඉන්න කාලේ මේ ධර්ම සාකච්ඡාවට කරපු අනුග්‍රහයක් විදිහට ඒ සර්වචන මහන්සියගේ ප්‍රධාන ශිෂ්‍ය උමාදාරිපුත්තු ස්වාමීන් වහන්සේ කච්චායනපුත්තු ස්වාමීන් වහන්සේලා බුදුජානක ළඟට එනවා පිරිස් වැඩි කරපු අලුත් ස්වාමීන් වහන්සේලා අරගෙන ඇවිල්ලා වෙලා ඉතින් ඒත් උකරි බයයි සර්වචන ගෞරව සම්පූර්ණ බයත් වෙන නිසා වැඳගෙන මුණ දිහා බලන ඉන්නවා ශ්‍රාණ ගන්න. එතකොට ඒ ගුරුන් ආශ්‍රේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දන්නවා මේ අපේ කට්ටියට මෙන්න මේ මාතෘකාව කියවුත් හොඳයි. මෙන්න මේ ප්‍රශ්නේ අහමුත් හොඳයි කියලා වන්දනා කරන දරුවචන්ද මතක් කරන අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ වෙලාවේ ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයි කියලා. ඊටවදන් අවසර දෙන්නේ දන්නවා සාරිපුත්තු ස්වාමීන් ප්‍රශ්න නැති බව. සාරිපුත්තු ස්වාමීන් ප්‍රශ්න අහන්නේ අර පිළිසෙට ගොනුවක් කියුමක් ඇති කෙනෙක් පිළිසෙට. ඒ ප්‍රශ්න නිසා ත්‍රිපිටකයේ තියෙන ශ්‍රාවක භාෂිත ගොඩක් ප්‍රශ්න මතු කරන්නේ දැනුවත් උග ස්වාමීන් වහන්සේ තමයි සරුවචනාංශය අර ඕම සලකලා උත්තර දෙනවා. මේකෙදිත් වෙන්නේ මේ සූත්‍රයේත් වෙන්නේ ඒ පොතල් කියන බ්‍රාහ්මණය තමයි පරිබ්‍රාජික ප්‍රශ්නය අහුවට ඒ ප්‍රශ්නේ අහන කෙනා ඊගෙන කොට සෑහෙන මේ පරිබ්‍රාජිකට ඕන කරන නැත්නම් නිහිගේ අධ්‍යාපන අනුගාමී කෙනෙකුට ඕන කරන ගොඩක් ගුණ දියුණු කරන්න කියලා කියනවා. ඒ අනුව තමයි ප්‍රශ්නය. නම් මේ ප්‍රශ්නේ අසුකාලින අපේ අටකටාචාර්ය වහන්සේලා සඳහන් කළා කියනවා. මේකෙදි මේ තමන් ළඟ තියෙන සියල්ලම ගෙවම් කරාට පස්සේ කායික වශයෙන් මානසික වශයෙන් තියෙන තුල සියලු කම්පන චංචල ඉන්ජන ප්‍රපංචන සියල්ලම ගෙවක් කරපු තත්ත්වයට ආවට පස්සේ ඒක නා ඉස්සරහට මොකද්ද කරන්නේ? ඒක නා මෙහෙවන්නේ කොහොමද කියලා. ඒ නිසා අපි ඉස්සරහට දැන් අද දවසේ කාලේ ගත වෙච්ච නිසා අපි ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? භාවනා කරනකොට කෙනෙක් ඒකම පටන් අරගන්න කම්බලයක් තියෙන නැත්නම් අපි මේ වෙනකොට අපි ළඟ තියෙන බැහි වගේක් පුරුදු වගේක් කෙලෙස් වගේක් මාර්ග ආරක්ෂිත ගති වර්ගයක් තියෙනවා කායික වශයෙන් මානසික වශයෙන් කාය වාචසික වශයෙන් ඉතින් අපි මේ භාවනා කියලා ඉන්න ගමන් අපි දැනගන්නවා කයි කියන දුච්චත්ත මේ මේ දේවල්ය වචනේ දුච්චත්ත මේ මේ දේවල්ය හිතේ දුච්චත්ත මේ මේ දේවල්ය කියලා ඉතින් ඉතින් අපිට සිද්ධ වෙනවා දැනගන්න ඉතින් කයින් වචනේ යම කළොත් සියල්ල අකුසලයි තේරුම් ගන්නකොටවත් මම හිතන්නේ සෑහෙන ගානක් පන්තියේ ඉඳි තියෙනවා හට් එකක් ඉඳි තියෙනවා ඒ දිවයක් කියන පෙත්තේම අරගෙන ඉන්නේ ඒකට බණ අහනකොට ඔය පපුවම ගෑනෙන්න බට කරගත්තොත් මොකද යමක් කෙරුවොත් අපි හිතාමත යමක් කිව්වොත් යමක් කළොත් යමක් හිතුවොත් ඒ සියල්ලම සංස්කාර බවට අබ්බේ සංඛාරා නිච්ච අබ්බේ සංඛාරා දුක්ඛ යම් කිසි කෙනෙකු දක්ෂ වුණොත් මේ භවනා හරහා කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියන ඒ සංස්කාර ධර්මයන් තාවකාලිකව හෝ සියල්ලම විමුක්ත වෙන්න කිසිවක් නැති කිච්චක තත්ත්වයට එන්න එහාට මොකද්ද බුදුහාමුදුරුවෝ දෙන උපදේශය ඒ කියන්නේ හොඳටම රේත හොදලා කැඳැටලා ගත්තාට පස්සේ මේකට පාට පොවන්නේ කොහොමද කියලා අහනවා අපි දන්නා කුචිකල දෙක පාට වුණාට ඒක පාට වදින්නේ නැහැ ඒ ලපකලාව නිසා වගේ නිසා ඉස්ලාම රෙද්ද හොඳම සුද්ධ කරා. සුද්ධ කරලා ඉවර වෙලා පාට දැම්මත් පස්සේ සමදේ වගේ. ඔය ඊයේ කණේ පළඳන රත්තරන් වගේ ඔය තියෙන කුණු කච්චල් වලට තරම් වතුර දාන්න ඉතල ඔක්කොම කුණු අරින්න එපා. ඇරලා ඇරලා ඇරලා ඇරලා තමයි යන්නේ වතුර දාන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟ අපි කියන්නේ කල්ප වෙලා කියලා. බුදුරජාණන් ළඟට මේ බ්‍රාහ්මණ ඇවිල්ලා අහනවා. නැත්නම් මේ පරිබ්‍රාජකයා මෙන්න මේ විදිහට අඩියට යනකම් මේකලේ සුද්ධ කරලා කිසිවක් නැති වෙනකපත් වුණාට පස්සේ ඔබ වහන්සේ යමෙක් මෙහෙවන්නේ කොහොමද කොහොමද මෙහෙවන්නේ කියන එකයි ප්‍රශ්නේ ඉතින් ඒ නිසා අපි ඉස්සෙල්ලා බලාපොරොත්තු වෙන්නේ මම දේශනා මාලාවේ මුල් හරියේදී මේ අපි ළඟ දැනට තියෙන මේ කාය දුස්චර්ත වදී දුස්චර්ත මනෝ දුස්චර්ත වගේ නීතික සංස්කාර හඳුනගන්නේ කොහොමද ඔබ හඳුනගන්න මේ කටයුත්තේ ගෙවීමක් අපි අත්දකින්නවද කිවෙනකොට තමයි වැටෙන්නේ කොහොමද ඊට පස්සේ ඒකේ යන්න පුළුවන් නිෂ්ඨාව කොහොමද කියන ටික අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඒක ගොඩාක් කිට්ටු කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ වැඩමුළුව මුලදී අපි පිළිසෙට අහන්න සලස්වපු නැත්නම් අඳුරකට සලස්වී මූලික භාවනා උපදේශ පන්තිය. ඒ භාවනා උපදේශ පන්තිය හරහා ඔය කියන විදිහට තමයි ළඟ දැනට තියෙන කායික වාචික මානසික සංස්කාර සංඛාර ධර්ම ජීවක් සිදු වෙනවද කියලා පිළිසෙන්නේ අත්දැකීමක් එක්කම යන්න බලාපොරොත්තු වෙන නිසා මේ භාවනා කරන ගමන් පුළුවන් තරම් මේ ධර්මදේශනය සම්බන්ධ වෙන කරුණු එදින්දා භාවනාවට ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන ආකාරයටයි දේශනාවලිය පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා හැම කෙනෙක්ම තමන්ගේ භාවනා අත්දැකීම් සහ මේ දේශනා සහ ධර්ම සාකච්ඡාව සම්බන්ධ කිරීම වගේ කෙනෙකු පිළිව තමන් ළඟට ගන්න ඕනේ අරගෙන කටයුතු කරන්න නම් දේශනාවලිය සාකච්ඡාවට යන්න තමයි මූලික උපදේශ පන්තියේ තියෙන විදිහට පුළුවන් තරම් කාය වචන දෙක සීලයෙන් අරසා කරගෙන භාවනා උපදේශ වශයෙන් දීලා තියෙන විදිහට හිත පුළුවන් තරම් වර්තමානයේ පවත්වා ගැනීම. ධම්මම දැන් මෙතන පවත්වා ගැනීම ඒ සියල්ලගේ පදුරු චිත්තක්ෂණය කියන මොකක්ද කියන එක හඳුනා ගැනීම කටයුතු කරන්න. එහෙම කරනකොට තමයි දේශනාවලිය සහ ඒ භාවනා අත්දැකීම් සතුට භාවයකට පුළුවන් වෙන්නේ. ඉතින් අද ඒ පිළිබඳ පැත්තට අපිට වෙලා ගන්න අපුනේ නෑ. අද ගොඩක් වෙලාව ගත්තේ තේමාවලියට අවශ්‍ය මූලික හඳුන්වා දීම් ටික සාකච්ඡා කරන්නයි. ඉතින් සියලු දෙනාට මේ හම්බෙලා කියන වෙලාවේ හම්බෙලා කියන පරියන්ක වෙලා මම වෙනවසා ඉදිරියට කටයුතු වල නැවතිල සතිය පිටවන්න පුළුවන් ගැතිය තව තවත් දියුණු කරගන්න මේ ඉදිරිපත් කරන ලද මූලික කරුණු හේතු වාසනා වේවා ඉදිරියට කෙරෙන ධර්ම දේශනාවත් එක්කව ගලපගෙන තව තවත් සුද්ධ පවිත්‍ර කර ගැනීම සඳහා මේ දේශනාව තමයි සීලයක් අනුත්තනුගයි දැසියල හේතු වාසනා වේවා කියන මූලික ප්‍රාර්ථනාවත් එක්කම අද දවසේ ධර්ම දේශනාව මෙතන නැවත කරනවා සියලු දිනාටම දැනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා. ඉතින් අපිට දේශනාව අවසානයේ අවශ්‍ය නම් ඉන් ප්‍රතිදී එහෙම නැත්නම් මුස්තාශීලයෙන් අදා බෙදා ගැනීම කරන්න පුළුවන් නැත්නම් ඔන්න මේ පස්සේ කරන්න පුළුවන් කොවිලාට වඩා හොඳයි. දැන් අපි මේ පිටකේ මේ කටසුවට මේ වෙලාවේ පෙළඹ විනාඩියක් දාස් කරගෙන වැඩි කරගෙන අද දවසේ ඉන්න වැඩමුළුවේ පළවෙනි දවසේ මේ වෙනකොට අපි සැලසුම් කරගත්ත පරිදි කටයුතු සිද්ධ වුණා. ඒ කියන්නේ මූලික සැලසුම් වල සාර්ථකත්වයක් අද දවසේ වෙනකොට පේන්නේ තියෙනවා නවත. ප්‍රතිම් බලනකොට කීකට රුධිරයයි කටයුතු කරන පිළිනු පිළි උදව් කළා වූ සියලු සත්පුරුෂ මණ්ඩන වලට අපි රැස් කර ගන්නාලද මේ සියලු කුසලත්පත් වේවා කියලා සාදු කරනවා. ඒ වගේම මේ කටයුතු කරනකොට අපිට අතීතදී කටයුතු කරන ජීවත් වෙන අපේ නෑයොත් මීට කලින් අපෙන් සමගත සීල නෑයොත් ඒ සීල සීල පිළිස්සලට අපි ආරාධනා කරමු මේ අපි මේවත් කරගන්න ලද භාවනාමය කුසල අපි ඥාතිඥයන්ගේ මේ පාර්ථන සාධුනාදී අහලා එයට තින්නා තනගතිට සාදු කාර්යවත්කින් පින්නන මාර්ගය මේ සපසාදාගනිත්වා ඥාති මිනිසාරු ආරම්භ අපහාම කරන්නේ කුසලයකසේ හේතු වාසනා වීමෙන් මේ පේස්කෝධාල බ්‍රාහ්මණය නැත්නම් මේ පරිත්‍රාජකය අපේක්ෂා කරපටි සර්වඥන්සේ දේශනා කරපටි අපට මේ ධර්මයේ ඒ වගේම සාක්ෂාත් සාක්ෂාත් කරගෙන ලබා ගැනීමට මේ අන්තන සියලු ප්‍රයත්න පිළිබඳ ගන්න කුසල අපට අපේක්ෂේ වාසනා වේවා කියලා සම්පූර්ණ. ආ. ඊයදා හිතෝ ඒතාවතා ජාති ගාථා සත්‍යයන් කිරීමෙන් ධර්ම දේශනාව වාරේ නිමාව සටහන් කරනවා. ඒකාවතාජනම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ඒකාවතාජනම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා සාවතාජනම්මේහි සම්පතං සබ්බේ සත්තානුමෝදනා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං සත්තා චුම්මත්තා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාදත්තාය බුම්මඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බංකරං ඉදං ෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනම් හෝතු සුඛිතා පුඤ්ඤාතියෝ නිමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාර සමාදමු සතං සමාගමු හෝතු ඡාවනිපාන පත්‍ය නිමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාර සමාදමු සතං සමාගමු හෝතු ඡාවනිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු ආවනිපාන පත්‍යා සාදු සාදු සාදු